කෝසම්බිය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසම්බියං විහෙරති ഘോഷිතාරාමේ තේන කෝපන සමයේන කෝසම්බියං බික්ඛෝ බණ්ඩන ජාසා කලහ ජාසා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොකසත්තේහි විතුදන්තා විහෙරන්තේ තේන චේව අඤ්ඤමඤ්ඤං සංඥාපෙන්ති නච සංඤත්තෙන් උපෙන්ති නච අඤ්ඤමඤ්ඤං නිජ්ජාපෙන්ති නච නිජ්ජත්තෙන් උපෙන්ති අතකෝ අඤ්ඤතරෝ භික්ඛෝ යේන භගවා තේනුපසංඛමි උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝසෝ බික්ඛු භගවන්තං ඒතද හෝච ඉද බන්තේ කෝසම්බියම් බික්ඛෝ බණ්ඩන ජාසා කලහ ජාසා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මුඛ සත්තේ විදුදන්තා විහරන්තේ තේන චේව අඤ්ඤමඤ්ඤං සංඥාපෙන්තේ නච සංඤත්තෙන් උපෙන්තේ නච අඤ්ඤමඤ්ඤං නිජ්ජාසෙන්තේ නච නිජ්ජත්තිං උපෙන්තේ තේ අතකෝ භගවා අඤ්ඤකරං භික්ඛුං ආමන්තේසේ ඒහි තං භික්ඛෝ මම වචනේන තේ භික්ඛෝ ආමන්තේහි සත්තායස්මන්තේ ආමන්තේ තේ තේ එවං බන්තේති කෝසෝ බික්ඛෝ භගවතෝ පටිස්සොත්වා යේන තේ බික්ඛෝ තේනුපසංඛමේ උපසංඛමේत्वाත් තේ බික්ඛෝ ඒතදවෝච සත්තා ආයස්මන්තේ ආමන්තේති තේ ඒවමාවසෝති කෝතේ බික්ඛෝ තස්ස බික්ඛුනෝ පටිස්සොත්වා යේන භගවා තේනුපසංඛමෙන්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නේ කෝතේ බික්ඛෝ භගවා ඒතදවෝච සච්ඡං කිරතුම් හේ භික්ඛවේ භණ්ඩන ජාසා කලහ ජාසා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මුඛ සත්තේ හේ විසුදන්තා විහෙරත තේන චේව අඤ්ඤමඤ්ඤං සංඥාපේත නච සංඤත්තෙන් උපේත නච අඤ්ඤමඤ්ඤං නිජ්ජාපේත නච නිජ්ජත්තෙන් උපේතාති එවං භන්තේ සංකින් මඤ්ඤත භික්ඛවේ යස්මින් තුම්මේ සමයේ භණ්ඩන ජාසා කලහ ජාසා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොකහ සත්‍තිහි විසුදන්තා විහෙරත අපිනුතුම් හා කන්තස්මින් සමේ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨි සංහෝති සබ්‍රක්මචාරේසු ආවේචේව රහෝච මෙත්තං වචේ කම්මං පච්චුපට්ඨි සංහෝති සබ්‍රක්මචාරේසු ආවේචේව රහෝච මෙත්තං මනෝ කම්මං පච්චෝ පච්චිතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේව රහෝචාතේ නොහේ සම්බන්තේ ඉති කිර බෙක්ඛවේ යස්මින් තුම්හේ සමේ භණ්ඩන ජාසා කලහ ජාසා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොඛ සත්තේහි විසුදන්සා විහෙරත නේව තුම්හාකං තස්මින් සමයේ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේව රහෝච නමෙත්තං වචේ කම්මං පච්චපච්චතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේවරහෝච නමෙත්තං මනෝ කම්මං පච්චපච්චතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේවරහෝච අතකින් චරහෙතුම් හේ මෝඝ පුරිසා කිංජානන්තා කිං පස්සන්තා බණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොක සත්තේ හේවිතු දන්තා විහෙරත තේන කේව අඤ්ඤමඤ්ඤං සංඥාපේත නච සංඥාත්තෙන් උපේත නච අඤ්ඤමඤ්ඤං නිජ්ජාපේත නත නිජ්ජත්තෙන් උපේත තම්හි තුම්හාකං මෝඝ පුරිසා භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ ථයිමේ බික්ඛවේ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තන්තේ ඛතමේච්ච ඉද බික්ඛවේ බික්ඛුනෝ මෙත්සංඛාය කම්මං පච්චුපට්ඨිතං හෝතේ සම්බ්‍රහ්මචාරේසු ආවේශේවරහෝච අයම්පි ධම්මෝ සාරාණියෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං වචේ කම්මං පච්චපට්ඨිතං හෝතේ සබ්‍රක්මචාරේසු ආවේ චේවරහෝච අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනජ පරම් භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං මනෝ කම්මං පච්චුපට්ඨිතං හෝති සම්බ්‍රක්මචාරේසු ආවේචේවරහෝච අයම්පේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝාය අවිවාදාය සාමග්ගියායකේ භාවාය සංවත්තතේ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ යේතේලාභා ධම්මිකා ධම්මලද්දා අන්තමසෝ පත්ත පරියාපන්න මත්සම්පේ තතහ රූපේ හිලාබේහි අප්පටි විබත්ත භෝගී හෝති සීලවන්තේහි සම්බ්‍රාහ්මචාරේහි සාධාරණ භෝගී අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ යානතානේ සීලානේ අඛණ්ඩානේ අච්ඡේදානේ අසබලානේ අකම්මාසානේ බුජිස්සානේ විඤ්ඤුප්පසත්තානේ අපරාමට්ඨානේ සමාදේ සංවත්තනිකානේ තථාරූපේසෝ සීලේසෝ සීල සාමාඤ්ඤගතෝ විහෙරති සබ්‍රක්‍මචාරේහි ආවේචේව රහෝච අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරම් බෙක්ඛවේ බෙක්ඛෝ ඊයායන් දෙක්ඛේ අරියා නීයානිකා නීයාතේ තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය තතාරූපාය දෙක්ඛයා දෙක්ඛේ සාමඤ්ඤගතෝ විහෙරති සම්බ්‍රාහ්මචාරේහි ආවේචේවරහෝච අයම්පි ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති ඉමේ කෝ භික්ඛවේච සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සංඝාහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තන්තේ ඉමේ සංකෝ භික්ඛවේ චන්නං සාරාණීයානං ධම්මානම් ඒතං අග්ගං ඒතං සංඝාහෙකං ඒතං සංඝාතනිකං යදිදං යායන් දෙත්තේ අරියානීයානිකා නීයානේ තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය සේයථාපි භික්ඛවේ කෝඨාගාරස්ස ඒතං අග්ගං ඒතං සංඝාහිකං ඒතං සංඝාතනිකං යදිදං කෝටම් ඒවමේව කෝ භික්ඛවේ ඉමේ සංචන්නං සාරාණීයානන්දම්මානම් ඒතං අග්ගං ඒතං සංඝාහිකං ඒතං සංඝාතනිකං යදිදං යායන් දිට්ඨි අරියා නීයානිකා නීයාතේ තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය කතංච බික්ඛවේ යායන් දෙට්ඨේ අරයා නේයානිකා නේයාතේ තක්කරස්ස සම්මා දුක්ඛඛයාය ඉද බික්ඛවේ බික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛති අත්තිනකෝ මේතං පරියොට්ඨානං අජ්ජත්තං අප්පහේනං යේනාහං පරියොට්ඨානේන පරියොට්ඨිත චිත්තෝ යථා භූතං සංජානේයං නපස්සේයන්ති සචේ බික්කවේ බික්කෝ කාමරාග පරියුට්ඨිතෝ හෝති පරියුට්ඨිත චිත්තෝව හෝති සචේ බික්කවේ බික්කෝ ව්‍යාපාද පරියුට්ඨිතෝ හෝති පරියුට්ඨිත චිත්තෝව හෝති සචේ බික්ඛවේ බික්ඛෝ තේන මිද්ධ පරියුට්ඨිතෝ හෝති පරියුට්ඨිත චිත්තෝව හෝති සචේ බික්ඛවේ බික්ඛෝ උද්ධච්ච කුක්කුච්ච පරියුට්ඨිතෝ හෝති පරියුට්ඨිත චිත්තෝව හෝති සචේ බික්ඛවේ බික්ඛෝ විචිකිච්ඡා පරියුට්ඨිතෝ හෝති පරියුට්ඨිත චිත්තෝව හෝති සචේ බික්ඛවේ බික්ඛෝ ඉදලෝක චින්තාය පසුතෝ හෝති පරියුක්ඛිත චිත්තෝව හෝති සතේ බික්ඛවේ බික්ඛෝ පරලෝක චින්තාය පසුතෝ හෝති පරියුක්ඛිත චිත්තෝව හෝති සතේ බික්ඛවේ බික්ඛෝ භණ්ඩන ජාතෝ කලහ ජාතෝ විවාදාපන්නෝ අඤ්ඤමඤ්ඤං මොකසත්තේ විදුදන්තෝ විහෙරති පරියුක්ඛිත චිත්තෝව හෝති සෝ එවං පජානාසේ නත්තේ කෝමේ සං පරියුට්ඨානං අජ්ජත්සං අප්පහේනං යේනාහං පරියුට්ඨානේන පරියුට්ඨිත චිත්තෝ යථා භූතන්න ඥානේයං න පස්සේයං සොප්පනිහෙතං මේ මානසං සච්ඡානං බෝධායාති ඉදමස්ස පඨමං ඥානං අධිගතං හෝතේ අරියං ලෝකුත්තරං අසාධාරණං පොතොජ්ජනේහි පුනච්ච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඉතේ පටිසංචෙක්ඛති ඉමන්නුකෝ අහං දෙට්ඨින් ආසේවන්තෝ භාවෙන්තෝ බහුලේ කරොන්තෝ ලභාමි පච්චත්තං සමතං ලභාමි පච්චත්තං නිබ්බුතින්තේ සෝ එවං පජානාතේ ඉමංකෝ අහං දෙක්ඛෙන් ආශේවන්තෝ භාවෙන්තෝ බහුලේ කරොන්තෝ ලබාමි පච්චත්තං සමතං ලබාමි පච්චත්තං නිබ්බුතින්තේ ඉදමස්ස ဒ ුතියඥානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පුතුජනේහි පුනචකරම් බික්ඛවේ අරිය ශාවකෝ ඉතේ පරිසංචෙක්ඛතේ යතාරෝපායහං දෙක්ඛයා සමන්නාගතෝ අත්තිනකෝ ඊතෝ බහෙද්ධා අඤ්ඤෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා තතාරෝපාය දෙක්ඛයා සමන්නාගතෝති සෝ එවං පජානාති යතාරෝපායහං දෙක්ඛයා සමන්නාගතෝ නත්තේ ඊතෝ බහෙද්ධා අඤ්ඤෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා අතහරූපාය දෙට්ඨියා සමන්නාගතෝති ඉදමස්ස තතියඥානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පුතුජනේහි පුනච සරම් බික්ඛවේ අරිය ශාවකෝ ත්‍රිපටිසංචෙක්ඛති යතහා රූපාය ධම්මතාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අයම්පේ සතරූපාය ධම්මතාය සමන්නාගතෝති කතං රූපාය ච භික්ඛවේ ධම්මතාය දෙක්ඛේ සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ ධම්මතා ඒසා භික්ඛවේ දෙක්ඛ සම්පන්නස්ස පුද්ගලස්ස කිංචාපේ තතරූපෙන් ආපත්තෙන් ආපජ්ජති යතරූපාය ආපත්‍තියා උත්තානං පඤ්ඤායතේ අතකෝ කිප්පමේව සත්තරිවා විඤ්ඤෝසු වා සබ්‍රක්මචාරීසු දේශේති විචරති උත්තානේ කරෝති දේශෙත්වා විචරිත්වා උත්තානේ කරිත්වා ආයතින් සංවරං ආපජ්ජති සේයතාපි භික්ඛවේ දහරෝ කුමාරෝ මන්දෝ උත්තාන සේයකෝ හත්තේනවා පාදේනවා අංගාරං අක්කමිත්වා කිප්පමේව පටිසංහරති ඒවමේව කෝ භික්ඛවේ ධම්මතා ඒසා දික්ඛේ සම්පන්නස්ස පුද්ගලස්ස කිංචාපේ සතහරෝපෙන් ආපත්‍යෙන් ආපජ්ජති යථාරෝපාය ආපත්‍යා උත්ථානම් පඤ්ඤායති අතං කෝණං කිප්පමේව සත්තරිවා විඤ්ඤෝ සුවා සබ්‍රක්මචාරේසෝ දේශේති විචරති උත්ථානේ කරෝති දේශෙත්වා විචරෙත්වා උත්ථානේ කරිත්වා ආයතින් සංවරං ආපජ්ජති සෝ එවං පජානාති යථා රූපාය ධම්මතාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අහම්පේ තථා රූපාය ධම්මතාය සමන්නාගතෝති ඉදමස්ස චතුත්ථං ඥානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පුතුජ්ජනේහි පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ඊතේ පටිසංචෙක්ඛතේ යථා රෝපාය ධම්මතාය දෙක්ඛි සම්පන්නෝ පුග්ගලෝ සමන්නාගතෝ ආම්පි තථා රෝපාය ධම්මතාය සමන්නාගතෝ තී කතං රෝපායච භික්ඛවේ ධම්මතාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ ධම්මතා ඒසා භික්ඛවේ දිට්ඨි සම්පන්න පුද්ගලස්ස කිංචාපි යානි තානේ සබ්‍රක්මචාරේණං උච්චාවචානේ කිං කරණීයානි තත් උස්සුකම් ආපන්නෝ හෝති අත ක්වාස තිබ්බාපෙක්ඛා හෝති අධි සීල සික්ඛාය අධි චිත්ත සික්ඛාය අධි පඤ්ඤා සික්ඛාය සේයථාපි භික්ඛවේ ගාවේ තරුණ වච්ඡා සම්බඤ්ඤ ආලොම්පතේ වච්චකංච අපවේනති ඒවමේව කෝ භික්ඛවේ ධම්මතා ඒසා දිත්තේ සම්පන්නස්ස පුග්ගලස්ස කිංචාපි යානිතානේ සම්බ්‍රක්මචාරේ නම් උච්චාවචානේ කිං කරණේ යානේ තත් උස්සුක්ඛම් ආපන්නෝ හෝති අත ක්වාස්ස තිබ්බා පෙක්ඛා හෝති අදිශීල සික්ඛාය අදේ චිත්ත සික්ඛාය අදේ පඤ්ඤා සික්ඛායාති සෝ එවං පජානාති යථාරෝපාය ධම්මතාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අහම්පේත් තතහ රූපාය ධම්මතාය සමන්නාගතෝති ඉදමස්ස පංචමඤ්ඤානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පුතුජ්ජනේහි පුනච පරම් දෙක්ඛවේ අරිය ශාවකෝ ඉති පටිසංචෙක්ඛති යථා රූපාය බලකාය දිත්තේ සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අහං තථා රූපාය බලකාය සමන්නාගතෝති කතං රෝපාය ච භික්ඛවේ බලකාය දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ බලකා ඒසා භික්ඛවේ දෙට්ඨේ සම්පන්නස්ස පුද්ගලස්ස යං තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේශියමානේ අට්ඨේකත්වා මනසිකත්වා සම්බචේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති සෝ එවං කජානාති යථාරෝපාය බලකාය දෙක්ඛේ සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අහම්පි තථාරෝපාය බලකාය සමන්නාගතෝ තේ ඉදමස්ස චට්ඨං ඥානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පුතු ජනේහි පුනච්ච පරම් භික්ඛවේ අරිය ශාවකෝ ත්‍රිපටිසංචෙක්ඛතේ යථාරෝපාය බලකාය දෙක්ඛ සම්පන්නෝ පුග්ගලෝ සමන්නාගතෝ අහම්පේ තථාරෝපාය බලකාය සමන්නාගතෝ තී කතං රෝපායච භික්ඛවේ බලකාය දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ බලකායේ සා භික්ඛවේ දිට්ඨේ සම්පන්නස්ස පුද්ගලස්ස යං තථාගතප්පවේදිතේ ධම්ම විනයේ දේශියමානේ ලබති අත්ථ වේදං ලබතේ ධම්ම වේදං ලබතේ ධම්මෝපසංහිතං පාමුජ්ජං සෝ එවං පජානාතේ යථාරෝපාය බලතාය දිත්තේ සම්පන්නෝ පුද්ගලෝ සමන්නාගතෝ අහම්පේ තථාරෝපාය බලතාය සමන්නාගතෝති ඉදමස්ස සත්තමං ඥානං අධිගතං හෝති අරියං ලෝකුත්තරං අසාධාරණං පොතුජනේහි එවං සත්සංග සමන්නාගතස්ස කෝ භික්ඛවේ අරිය ශාවකස්ස ධම්මතා සුසමන්නිත්තා හෝති සෝතාපට්ඨේ ඵල සත්‍ය කිරියාය එවං සත්සංග සමන්නාගතෝ කෝ භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපට්ඨේ ඵල සමන්නාගතෝ හෝති තී ඉදම වෝච භගවා අත්තමනාතේ දෙක්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දොන්ති කෝසම්බිය සුත්තං අට්ඨමං